ගෞරවනීය ස්වාමින් වහන්ස ලොකු ස්වාමින් වහන්සේගේ දේශනාවට අනුව අනුමාන සූත්‍රය නූපන් අකුසල් ප්‍රහාණය කරන සැටි දැනගත්ෙමි. අපට අනුකම්පාවෙන් නූපන් කුසල් උපදවා ගන්න හැටි විස්තර කර දෙන්න. ඔව් ඇත්තටම මේ <clears throat> නූපන් කුසල් උපදවා ගැනීමක් තමයි ඉතින් මේ විශේෂයෙන්ම මට නම් තේරෙන විදිහට භාවනාවෙන් කරන්නේ. ඒ කියන්නේ දැන් ඕකේ තව පොඩ්ඩක් එහාට ගියාම බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔය සතර සම්‍යක්ප්‍රධාන වීරයනේ ඔක හම්බ වෙන්නේ. උපන් අකුසල් නෑ නූපන් අකුසල් දුරු කරනවා. ඒ කියන්නේ දැනට අපේ හිතේ ඔන්න ද්වේෂයක් පහළ වෙලා නෑ. මෝහයක් පහළ වෙලා නෑ. මොකක් හරි රාගයක් පහළ වෙලා නෑ. නිසා එහෙම තාම පහළ නොවෙච්ච අකුසල් පැත්ත හිතේ පහළ නොවන විදිහට අපි පුළුවන් තරම් උත්සාහත් වෙනවා. ඊළඟට උපන් අකුසල් දුරු කරන්න උත්සාහත් වෙනවා. දැනට හිතේ රාගයක් තියෙනවා නම් ඒක අයින් කරගන්න උත්සාහත් වෙනවා. දැනට හිතේ ද්වේෂයක් තියෙනවා නම් ඒක අයින් කරගන්න උත්සාහත් වෙනවා. දැනට නිකන් මුලා වෙලා ඉන්නවා නම් ඒ මුලාවෙන් මිදෙන්න උත්සාහත් වෙනවා. ඊළඟට ඔන්න පෙන්නනවා අනුප්පන්නන්නා අනුප්පන්නං වා කුසලානන් ධම්මාන උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්හාති පදහති. දැන් මේ තාම හිතේ පහළ නොවෙච්ච කුසල දහම් පහළ කර ගැනීම සඳහා ඔන්න කැමැත්තක් ඇති කර ගන්නවා. උවමනාවක් ඇති කර ගන්නවා. ඒ සඳහා ඔන්න වීරය වඩනවා. වීරයක් ආරම්භ කරනවා. සඳහා හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. අන්න ඒ සඳහා ප්‍රබල උත්සාහයක් වීරයක් දරනවා. ඊළඟට අන්තිමේකේදී බුදුරජාණන් වහන්සේ කියන එකෙන් තමයි අත්‍තරම මට හිතෙන්නේ ඕකට පිළිතුර එන්නේ. uppannam uppannam uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා කියනවා. දැන් මේ හිතේ යම් කුසල ධර්මයක් පැන නැගිලා තියෙනවා. හිතේ යම් ගුණ ධර්මයක් ඔන්න පැන නැගිලා තියෙනවා. අන්නේ ගුණ ධර්මය තිතියා කියලා කියන්නේ පවත්ව ගන්න. ඒක හොඳට තැම්පත් කරගන්න. තිතියා භාවනාය. ඔන්න ඒක වර්ධනය කරගන්න. වඩා ගන්න. තිතියා අසම්මෝසාය. ඒක මේ නිකන් වෙලාවක තියෙනවා පස්සේ නැහැ අන්න වගේ නිකන් මේ අස්තිර ස්වභාවයෙන් නැතුව හොඳට හොඳට තියෙන විදිහට පැටලෙන්නේ නැති විදිහට වේපුල්ලාය ඒක විපුලත්වයටපත් කරගන්න වේපුල්ලාය භාවනාවේ පාරිපූර්ණියා පිරිපුන් බවට සම්පූර්ණත්වයටපත් කරගන්න. ඉතින් එතකොට එතකොට අපිට තේරෙනවා දැන් මේ බුදුරජාන් වහන්සේ උපන් කුසල් අර වගේ මට්ටමකින් පවත්වා ගන්න අන්න උපදෙස් දීලා තියෙනවා. උපදෙස් දීලා තියෙනවා කියන්නේ මේ කටයුතු කරන්න කියලා අන්න වීරයක් දරන්න කියලා කියනවා. නිසා උපන් කුසල් ඇවිල්ලා හිතේ තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ බඳු කුසල් තමයි වඩන්නේ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ධර්මයේ හඳුන්වන්නේ. ඉතින් මුලින්ම ඔන්න සතර සතිපට්ඨානය දේශනා කරනවා. සතිය දිනු කරනවා. ඒ හරහා ඔන්න ඉද්ධිපාද මට්ටමක් කතා කරන්න පුළුවන්. හිත මුල් කරගෙන මේ නැත්තම් ඌමනාව මුල් කරගෙන ප්‍රඥාව මුල් කරගෙන කෙනෙක් පාර යන්න අදිෂ්ඨාන කරගන්නවා. ඊළඟට වීරයක් වඩනවා. මේ දැන් ඔන්න සතිය තියෙනවා. අපි තුමු මුලින් කිසිම සතියක් නැහැ. කිසිම එළඹ සිට සිහියක් නැහැ. හිත ඉබාගාතේ ගියේ. එක්ක අතීතයේ හිටියේ එක්ක අනාගතයේ හිටියේ. ඔන්න දැන් පොඩ්ඩක් ඔන්න වර්තමානයේ ඉන්නවා. දැන් තමන්ට තේරෙනවා දැන් නම් පොඩ්ඩක් වර්තමානයේ ඉන්න ගතියක් තියෙනවා. දැන් මේක ආරක්ෂා කරගන්න අන්න දැන් මේ වර්තමානයේ ඉන්න ගතිය හිත වර්තමානයේ මුලා නොවි අතීතයේ අතීත සිත අතීත සිතුවිලි ඔස්සේ යන්නෙත් නැතුව අනාගත සිතුවිලි ඔස්සේ යන්නෙත් නැතුව වර්තමානයේ එළඹ සිට සිහියෙන් ඉන්නවා නම් අන්නේ අපි වර්ධනය කරගත්ත සතිය ආරක්ෂා කරගන්න උත්සාහත් වෙනවා. ඒක අතකින් දැන් මේ හෙට අවසන් වෙන හින්දා මේක මේ හොඳයි. දැන් මේ දවස් 7ක් තිස්සේ අපි මේ කරපු ව්‍යායාමය හේදිලා යන්න ඉඩ දෙන්න එපා. ඒකයි ඉතින් ප්‍රධානම දේ. ඒ නිසා ඒ අපි දියුණු කරගත්ත යම් සතියක් තියෙනවා නම් ඒක රැක ගැනීම සඳහා තමන් ව්‍යායාමයක් දරන්න ඕනේ. ඒක අමතක වෙන්න නොදී ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. තමන් පුළුවන් තරම් උත්සාහයක් දරන්න ඕනේ. මොකද මේ දියුණු කරන ගුණධර්ම අපේ රාගය, ద్వේෂය, මෝහය වගේ මේ අපේ ඌමනාවකින් තොරව හිතේ රැඳිලා තියෙන්නේ නැහැ. අපි උත්සාහයක් දරුවේ නැත්තම් අනිවාර්යයෙන්ම මේවා මැකිලා යනවා. නිසා මේ මාර්ගයේදී අපේ අතින් කළ යුතු දෙයක් සෑහෙන තියෙනවා මුලදී. මොකද මේ අපේ හිත පුරුදු වෙලාම තියෙන්නේ අකුසල් ඔස්සේ දුවන්න. ඉතින් අකුසල අකුසල් ඔස්සේම දුවපු ඊටාම මේ මේ වල්මත් වෙච්ච හිතක් තමයි දැන් අපි මේ කුසලයට හරවන්න උත්සාහත් වෙන්නේ. ඒක තමයි දැන් මේ දවස් ගානක් තිස්සේ මේ පින්වුතු මහන්සි උනේ. ඒ මහන්සිය ඒ යම් පමණක අත්දැකනනම් ඒක නිකාම් මොහේ බොඳ වෙලා යන්න නොදී ගෙදර ගිහිල්ලත් ඒ සඳහා උත්සාහත් වෙන්න. ඒ සඳහා වෑයම් කරන්න. තමන් යම් කාල වේලාවක් වෙන් කරගෙන භාවනාවේ යෙදෙන්න. ඉතින් එතකොට තමයි අර අපි දියුණු කරගත්ත ගුණධර්මයක් රැක ගන්න අවස්ථාව තියෙන්නේ. ඊළඟට ඒක ඒ තියෙන මට්ටමින් නෙමෙයි තව පොඩ්ඩක් ඉස්සරහට ගන්න. තව ටිකක් දියුණු කරගන්න තවදුරටත් ඉතින් ඒ කටයුතු වල යෙදෙන්න වෙනවා. එහෙම තමයි ඉතින් යන්න තියෙන්නේ. නැත්තම් අපිට අර අපි දිනු කරගන්නවා අපි දන්නේ නැත්තම් මේක පවත්ව ගන්න. දන්නේ නැත්තම් මේක රැක ගන්න. ඉතින් හැමදාම නැවත නැවතත් මේ ප්‍රශස්ත මට්ටමකට ගන්න නැතුව පරිපූර්ණත්වයකට ගන්න නැතුව අපි හැමදාම පොඩ්ඩක් දියුණු කරනවා අතහැරලා දානවා. පොඩ්ඩක් දියුණු කරනවා ආයෙ අතහැරලා දානවා. පොඩ්ඩක් දියුණු කරනවා ආයෙ අතහැරලා දානවා. ඉතින් කවදාවත් පරිපූර්ණත්වයකට එන්නේ නැහැ. ඉතින් අර වචන ටික හරි වැදගත්. බුදුරජාණන් වහන්සේ කියන්නේ "උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භවනාය වේපුල්ලාය පාරිපූර්යාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති අන්න ඒ සඳහා උත්සාහයක් ගන්න ඒ සඳහා කැමැත්තක් ඇති කරගන්නවා අනේ මම මෙච්චර මහන්සි වෙලා මේ දවස් ගානක් තිස්සේ මෙහෙම දෙයක් කළා නේද? කියලා අන්න මේක මම රැක ගන්න ඕනේ කියලා අන්න උවමනාවක් ඇති කරගන්නවා. අන්න ඒ සඳහා වෑයම් කරනවා. ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා. සඳහා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. අන්න ඒ අනුව කටයුතු කරනවා.